සෝ බික්ඛු ජාති ඕර පාරං උරගෝ ජින්න නිවත චම්පුරානන්ති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩපිළිවෙලේ භාවනා වැඩපිළිවෙලේ අටවෙනි දවසේ අටවෙනි ධර්ම දේශනාව සඳහායි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තාක්කල් අපි මුලින් කියාගත්ත ඉස්සරහින් කියාගත්ත උරග සූත්‍රයම ඉදිරියට තියාගෙන අද ධර්ම දේශනාවත් ඊයේ දක්වා පවත්වන දෙසම ධර්ම දේශනා මාලාවෙම තවත් එක අංකයක් වශයෙන් තවත් එක පුරුකක් වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව අපි ඊයේ වෙනකොට ගාථා පද 8ක් ඉවර කරලා තිබුණා. ඒ අටේ ඉඳලා ධාතුන දක්වාම ගාථා ඔක්කොම ප්‍රපංච මූලික ඒ ලෝභ දෝෂ මෝහ ඉදිරියට දුරු කිරීම සම්බන්ධවයි දිගටම කතා කරන්නේ. ඒ නිසා ඒ ગાථා ඔක්කොගේ මාර්ථ සමාන වශයෙන් සමාන්තර වශයෙන් සලකලා අපි ඊගාවට කියන මූල ධර්ම වශයෙන් අනුශය කියන කෙලස් ප්‍රමාණයට අවධානය යොමු කරවන්නයි අද දවසේ ධර්ම දේශනාවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. යස්සානුසයන සම්තිකේකී යම් කෙනෙක් තුල ඒ අනුශය කියලා සිත් නැද්ද? එහෙම නැත්නම් කියන සීල ශික්ෂාවෙන් කරන විචක්කම භූමියේ ඉක්මවලා සමාධි ශික්ෂාවෙන් කරන පරිඋත්ථාන භූමියේ ඉක්මවලා ප්‍රඥා ශික්ෂාවට බහගත්ත කෙනෙක් ඒ අනුශය භූමියේදී කටයුතු කළ සාර්ථක වෙලා ඒ අනුශය මට්ටමත් පැනගත්තොත් මූල අකුසල සමූහතාසයි. එතකොට ඒ කෙලස් මූලයන් ගහක කඳ විතරක් කපල විතරක් නෙමෙයි අඩියට අත දාලා මුලත් ඌරලා ගන්නවා වගේ ඒකට කියන්නේ සමූල ඝාතනය කියලා. මුලත් එක්කම ඝාතනය කරා වගේ අයින් කෙරුවොත් දැන් භික්ෂුවකට මේ හැකිලි ටික සංයෝජන ධර්ම ටික එහෙම නැත්නම් මේ උද්දම් භාග්‍ය ඕරම් භාග්‍ය කියන සංයෝජන ධර්ම නිකන් වැඩෙන හැදෙන සර්පෙවිගේ හවක් හල්ලා දාන්න වගේ හල්ලා දාන්න පුළුවන් කියන එකයි මේ වතාවේ ගාථාවේ සාමාන්‍ය අර්ථය. ඉතින් ඒක නිසා අපි මෙතෙක් කරගෙන ආපු ඒ විවරණ ක්‍රමයේදී අවස්ථානුකූලව ඒ ඒ වීතික්‍රම භූමියේ පවතින වීතික්‍රම කෙලෙස් නම් රෝගය ඒ රෝගයට ප්‍රතිකාරය නම් වෙන සීල ශික්ෂාවත් නැත්නම් සීල සාසනයත් එහෙම නැත්නම් සීල ආංගයත් අවස්ථානුකූලව සාකච්ඡා කරා ඒ තමයි කෙනෙකු කෙලෙස් වල තියෙන තම ගුරුතුම අවස්ථාවේ ඒක අපිටව කාලිකව සීල ශික්ෂාවෙන් යටපත් කරනවා සීල ශික්ෂාව කියන්නේ ඒ වීතිකම කෙලෙස් වීතිකම භූමියේ පවතින කෙලෙස් වලට කියන බෙහෙත් පාදු කියන බෙහෙත් තුන්දුව කසාය තුන්දුව ඊට පස්සේ තමයි ඒක ඉක්මවාට පස්සේ ඒ ගුරුස් කෙලස් හැකිල්ල එවනතන් ඉතිරි අස්තර ගත්තට පස්සේ ඊගාට පේන එක තමයි පරිඋත්තාන කෙලෙස්. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ නීවරණ ධර්ම කියලා. ඒ නීවරණ ධර්ම ටික ඉවත් කිරීමටයි සමාධි ශික්ෂාව කියන්නේ. මේ සමාධි ශික්ෂාව යම් වෙලාවක සාර්ථක වෙනකොට ඒ පුද්ගලයා ඊගාව කෙරේ දකින්න ඊගාව ඇතුළත දකින්න ඒක තීපේද කියන්නේ මේ අනුසය කෙලස් tikai ඒ අනුසය කෙලස් එක වැඩ කරන්න ප්‍රධාන වශයෙන්ම සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට බෑ ඒ සඳහා අනිවාර්යයෙන්ම මේ ප්‍රඥා ශික්ෂාව අවශ්‍ය වෙනවා වෙන විදිහකට කියනවා නම් අපි ආගමානුකූල ධර්මානුකූල වෙලා ලෝකේ පවතින අනිකුත් ආගමානුකූල ක්‍රම අනුගිය අපිට සීල ශික්ෂා පිළිබඳ නිවැරදි උපදේශමාලාව බොහෝ විට ලැබෙන්නේ කියලා. කොයි ආගමෙත් වගේ යම් ප්‍රමාණයක් තියෙනවා කලියුත් නොකලියුත් කියලා සීල ශික්ෂාවක්. ඒ වගේම සමාධි පිළිබඳවත් යම් ප්‍රමාණයකට තාම නිවැරදි නැති වුණාට තොරතුරු ඒ බොහෝ මේ අනිකුත් ආගම්වලත් තියෙනවා. නමුත් ඒකෙන් නිලෙල අවසානයේ අඩිය පෙන්නන මේ පරිඋත් මේ අනුශේ කියලා කියන එක දැකගත්ත හෝ දැකගෙන මේක මේ ජීවිතයේදීම නැති කරන්න පුළුවන් හෝ කියන කිසිම ආගමක් ලෝකේ නැහැ. මේ බුද්ධ ආගමේ අපිට දැනෙන මේ බුද්ධ ධර්මයේ අපිට උගන්වන මේ සමා ප්‍රඥා භාවනාව වගේ. ඒ නිසා සරුවචන් වහන්සේ ලෝකයට දායාද කරපු මානුෂ මනුෂ්‍යයර දායාද කරපු දේවල් වලින් ප්‍රධානම දේ තමයි මේ අනුශය කෙලෙස් අනුශය කෙලෙස් වශයෙන් දැකගෙන ඒ අනුශය කෙලෙස් දුරු කිරීම සඳහා ඒ සීල සමාධි ශික්ෂාවට ගැඹුරින් තියෙන තාංශියුම් විශේෂයෙන්ම කියන බොහෝමත්ම රැඩිකල් වාදී වෙච්ච එනතම් බොහෝමත්ම මේ සම්ප්‍රදායට විරුද්ධව යන ප්‍රතිශෝධකාමීව යන මේ ප්‍රඥා ශික්ෂාව. ඉතින් ඒක අපිට තේරුම් අරගන්න ඕනේ ලෝකයේ අනන්ත ප්‍රමාණ මේ කාම ආසාවන් වලට යට වෙලා චිත්තනුන් හා සමානව ඒ කාම ආසාවන් ජය ගැනීම සඳහා සටන් කරන ලෝකයේ විශාල පිටක් පෙරදිලා දුක්පත්ව එහෙම නැත්නම් පශ්චාත්තාප වෙලා තමන්ටම තමන් සාප කරගන්නේ ගත කරනවා ඒ අවශ්‍ය කරන සමහර විචක ඇත්තටම කියනවා නම් මූලික අවශ්‍යතාවක් නැතුව මූලික අවශ්‍යතාවය ලැබුණා ඒ තමයි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයේ සුන්දර ලෝකයට ය아가න්න බැරුව අසල්වැසියන් සමග සටන් කරන අහසත් එක්ක සටන් කරන රජුන් එක්ක සටන් කරන අනන්ත අප්‍රමාණ ජනතාවක් ඒ ජනතාව කවදාකවත් මේ Tamange සීලේ පාඩුවක් නිසා මේක උනේ සමාජයේ පාඩුවක් උනේ කියලා කිව්වත් තරයි. ඒත් කියන්නේ මේ පරිසරයේ සූරාකෑම නිසා අපි මේ අසාධාරණ ලක් වෙලා තියෙනවා කියලා ওই දෙන පද කී කියා පිළපාලි කර කර ඉන්නවා දුකින් දුකටපත් වෙනවා අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා නමුත් ඒ අතර සම් යම් පිළිකක් මේ දුක නිසා හටගත්තා වූ ශ්‍රද්ධාවෙන් මේ දේුනේ ඒකෝ කර්ම ශක්තිය නිසා නමුත් මේ මැත්තේ ආයේ තවදුරටත් ගොරෝසු කර්ම රැස් කරන්න ඕනේ නැහැ කියලා සීලයක පිළිතන පිළිසිතාමත් මල්පයි ඒ නිසා යම් කෙනෙක් ඒ වගේ උත්සාහය ගන්නවා නම් අපි මුළු හදිම උදව් කරනවා. ඒ වගේ දුකටපත් වෙලා සීලය දක්වටපත් වෙනවා. ඉතින් මේ සීලය ගැන පිට බොහෝ සුළු පිටක්. ඒ සීල කියන පිළිස ඒ සීලේ පවත්වාගෙන යන බැරි වෙනකොට බොහෝ විට චෝදනා කරනවා දුස්සීල සමාජයේ මේ සීල් රකින්න බෑ. ඒ සීල සමාජයේ බහුල වෙලා තියෙන දුස්සීල ඒ නිසා තමයි මේකට බැස්සට අපව මගාරි. අපව වැඩ. ආ මේකද මේ ලෝකයා දුස්සීලයි ඒ නිසා අපි කොහොමද සුසීලවන්ත වෙන්නේ කියලා. ඉතින් කෙනෙක් හිතන්නේ නෑ මේ දුස්සීලව දුස්සීල භාවයේ විද්‍යාලයේ ලෝකේ ඉඳද්දී Taman රකින්න සීලය රකින්න නම් සමාධි අරසාව අවශ්‍ය බව. එහෙම නැත්නම් සීලේ සීල වශයෙන් මේ ලෝකේ රකින්න දෙයක් නෙවෙයි. ඒක සමාධියට තුඩු වෙන්නත් ඕනේ. තමාගෙන් ගැම්ම ගන්නත් ඕනේ. ඒක තමයි සීලය ආදී වෙලා එන්නේ. සීල ප්‍රෝජනේ වැටෙන්නේ නැත්නම් සීලය රැකීම තිබුණ දුකට තවත් දුකක් වඩපත් වෙනවා. එතන සමාධි ශික්ෂාවට ගිහිල්ලා සමාධි ශික්ෂාව ප්‍රයෝජනවල වැඩ කරපු කෙනාට අර සීලයේ තියෙන වටිනාකම හොඳට තේරෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ නිර්ආමිෂ සුඛය සමාධිය ලැබුණාම අර කාම ආශාවන්ගෙන් නැත්නම් කාම වස්තුන්ගෙන් නොලැබෙන වෙනත් ක්‍රමයකට පිළිච්ච භාවයක්, සම්පත්‍තිකර භාවයක්, සංකෘප්තකර භාවයක් ආගමික ආධ්‍යාත්මයක් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ නිසා සීලයක් සමාධියක් සහිතයි කියලා කියනවනම් කුයි ආගමෙන් කෙරුවත් කුයි නිකායි කෙරුවත් ඒක අගේ ප්‍රතික්‍රිය. නමුත් ඒක අඩුපාඩුව තියෙන්නේ ඒක නිෂ්ඨාවක් කෙලවර ගමනේ අන්තයක් මුදුන්පත් කිරීමක් කරන්න බෑ. නමුත් මේ කාම ලෝකයේත් එක බලනකොට සෑහෙන පිළිසිතුවක් විතර තියෙනවා. ඒක නිසා සර්වචනාංශේ සඳහන් කළා කියනවා අපිට කිසිම ආගමනිකායක අපිට තරහ වෙන්න ඕනේ නැහැ. කිසිම සාස්ෘණ වංශයකගේ අනුපාඩුවක් අපි දකින්න ඕනේ. යත් කොහොම හරි පැටලලා. මේ කාම ලෝකයේ අසුචි වලේ ඉන්න පණු මේ පිසිදු සීල ලෝකයකට සමාධි ලෝකයකට පත් වෙන එක දුෂ්කර කෘත්‍යයක් කියලා. නමුත් ඒක නෙවෙයි අපි බෞද්ධයෙක් වෙනකොට බලාපොරොත්තු වෙන්න පුළුවන් අවසාන නිෂ්ඨාව. අවසාන නිෂ්ඨාව තමයි මේ සීලේදී తాවකාලික යටපත් කරපු මේ පරිඋත්ථාන කෙලෙස් නැතිකම මත ඇතුළත දකින මේ අනුසය කෙලෙස් දැක ගන්න එක ඒක වීර සූර වීර දීර වැඩක්. සීලේ සූර වැඩක් නම් සමාධිය වීර වැඩක් නම් මේකට කියන්නේ දීර වැඩක් කියලා. අනුන්ගේ වැඩක් කරන ගමන් තමන්ගේ වැඩක් කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධ අනුසය කෙලෙස් සම්බන්ධ සූත්‍ර අපි සඳහන් කරන්නේ නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර කියලා. ඒ නිබ්බාන පරිදානික සූත්‍ර කිසි කෙනෙක් කවදාකවත් අල්ලන්නේ නැහැ. අල්ලන්නේ ජාතක කතා ටිකයි. එහෙම නැත්නම් දාන කතා ටිකයි විතරයි. එහෙම නැත්නම් සුරංගනා කතා වගේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා කතාවල් හරි ආසාවෙන් කියවනවා. බුදු වුණාට පස්සේ තියෙන මේ නිබ්බාන පරිණාමික දේශනා අනුශය කියලා පිළිබඳ සංයුත් දේශනා සම්පූර්ණයෙන් මේක අමාරුයි ගැඹුරුයි මේ අපිට කරන්න බෑ කියලා පුළුවන් තරම් පැත්තකට ගන්න ඒ නිසා සරුවත් දේශනා හැටියට බලනකොට ත්‍රිපිටකය ධර්මය ශාසනය ලෝකයේ අතුරුදහන් වේගෙනට ඉස්ලාම නැති වෙන්නේ මේ නිබ්බාන පරිසංයුත දේශන. ඒක සාමාන්‍ය හතරමං හන්දිය කියන්න බෑ. ජාතික වශයෙන් රේඩියෝ එක කියන්න බෑ. එහෙම නැත්නම් රූපවාහිනී නාලිකාවක් කියන්න බෑ. මොකද අහන්න කෙනෙක් නැහැ. ඒ නිසා බණ කියන අයට වැඩිය වැදගත් වෙන්නේ සීලයේ ඉඳලා සමාධියේ පිටම මේ බණ අහන්නේ කියලා කියනවා. මේ ශාසන කරක්කීම සඳහා අපි කරන්න හදන උරලීලා උරලීති ලයදී කරන කටයුත්තක් කියලා හිතා ගන්න ඕනේ. ඒක විතරක්ම නෙමෙයි මේකේ අදහස නිකන් මේ තිබුණට බණ අහන එක නෙමෙයි කවුරු හරි වහන බණ කියන එක නෙමෙයි මේ අනුශය කෙලස් පිළිබඳව කොච්චර අපේ අත්‍යයෙන් බලලා අපේ ඥාන චක්ෂුෂෙන් බලලා අපේ සතියෙන් බලලා කොච්චරක් මේක ගෙවන්න කරන්න පුළුවන්ද කියන එක. ඒක තමයි මේකේ සාරය වෙන්නේ. ඒක තමයි මේකේ ඇට මේ කොඳුයට පෙළෙන්නේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ඊළඟ කෙනෙක් දානෙත් දෙන්නතුන්ලා දාන දෙනවා නම් ඒක ලොකු දෙයක් තමයි. ඊට සැදෙනුයි සිල් රකින්නවා නම් ඊට සැදෙනුයි සමාධි රකින්නවා නම් ඒවට අනුග්‍රහ කරන ගමන් අපේ නැත්තම් මගේ පරම කෘත්‍ය තමයි ඒ විදිහට එහාට ගිහිල්ලා ඉස්සරහට පේන මේ අනුශය කෙලෙස් සංශය කෙලෙස් වශයෙන් දැකගෙන එවුවා ගමන් කිරීම සඳහා අනේ අපේ ජීවිතයෙන් 10න් එකක්වත් එහෙම නැත්නම් 100න් එකක්වත් ගත කරන්න පුළුවන් නම් අපි සාහසනෙ මුත්තරක් කරගෙන සාර්ථක කර කරගෙන යනවා. ඒ නිසා මේ ධර්ම කොටස ගැඹුරු බව අලුතෙන් කියන්න දෙයක් නැහැ. නමුත් මේක ගැඹුරු කියන හිතියට කවුරක්වත් අපිට කරලා දෙන්නේ නැහැ. ඒ නිසා අපි හිත යොදන ගත යොදලා ඒක සකස් වෙලා එන පුළුවන් තරම් අහලා නැවත නැවත අහලා කොහොම සංකාරගත කරගන්න ඕනේ. අන්නේ විදිහට අපි දැකිය යුතු ඒ නැත්තම් අවබෝධ කරගත යුතු අනුසය ඒ පොතපත දිගහැරලා බැලුවොත් පේන්නේ දිගලයිස්වක් කියනවා. කාමරාග අනුසය, පටිඝාන අනුසය, මාන අනුසය, ඒ කියන්නේ රාග දෝෂ මෝහය කියන එක මෙතන මානය වශයෙන් පෙන්නකොට මානානුසය කියලා කියනවා. ඊගාට දික්ඛි දික්ඛි අනුසය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටි වශයෙන් අපේ හිතේ ගත්ත ඒ දෘෂ්ටි දිගට පවතින ගතියක් තියෙනවා. ඊගාට විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිචාන අවිචානුසය කියලා මේ අනුසය මාර්ග හතර වඩනකොට හම් වෙන අවස්ථාවල් සහ ජීවන් කිරීම කියන මේ සන්දර්භය තුළ මේ අනුසය කොටස් අපිටුල ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් මේ විචි විචිකිච්ඡා කියන අනුසය දෙක තමයි අපි සෝවාන් මාර්ගයේදී දුරු කරන්නේ. ඒක නිසා අපිට සෑම දෘෂ්ටියට මුල් වෙන සක්කාය දිට්ඨිය මුලින් උපුටා ගන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. ඊගාට බුද්ධ ආදී අටකන් කෙරෙහි අපි ළඟ හැකියාවක් තිබුණා නම් මේ භාවනාව මම ඉස්සරහට දයන්නේ මට වැරදීද ආදි වශයෙන් තුනේ සැක සෝවන් වුණාට පස්සේ නොනිනවම නෙවෙයි නමුත් ඒක Tamanට විශ්ලේෂණ පුළුවන් තත්ත්වයට එනවා. සෝවන් වෙන්නේ ඉස්සලම ගෝලාවට හිතෙන්නේ මේක අනිවාර්ය විශ්ලේෂණය කරන භාවනා කරන්න කියලා අනුන්ගේ පිටට පතන ගතියක් කියනවා. පළවෙනි මාර්ග ඥානයක් වෙච්ච කෙනාට ඒ විචිකිච්ඡා ඉච්ඡා බරපතලට නැගලා ඉන්නට. ඒ නිසා විශාල සාන්තියක් ලැබෙනවා. ඒ දෘෂ්ටි අයිවීමෙන් සහ ඒ වගේම මේ විචිකිච්ඡාව නම් දිගිඩියාව සැකය තමන්ගේ හිතේ නැතුණාට පස්සේ පඳුරට ගහිලක් නැහැ කෙලින්ම හාවට විදින්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා සෝවන් වුණාට පස්සේ කොටින්ම සරුවචනාංශ අප පිළිබඳව තියෙන වගකීම අතහැරලා දානවා. මහත සඳහන් කරන මාගියාවට යම් කෙනෙක් ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වන ධම්මං සරණං ගච්ඡාමි කිව්වන සංඝං සරණං ගච්ඡාමි කිව්වන සීලෙක පිළිපියානම් මේ මනුස්සයා යම් දවසක ඒ සක්කාය දිට්ඨිය දුරු කරන තාක්කාලයි විචිකිච්ඡාව නම් සීලය දුරු කරන තාක්කල් එයාගේ කටයුත්ත බුදුහාමුදුරන්ගේ වගකීමට වැටෙනවා. බුදුජානක වහන්සේගේ කිසිම සැකයක් පහළ නොවෙන්න උන්වහන්සේ සාරාංශ කල්පනාවක් පෙරුම් පෙරුවා කෙනෙක් දැකලා මම පිළිබඳව හෝ ධර්මයේ පිළිබඳව හෝ කිසිම සැකයක් ඇති නොවන විදිහට ජම්බෝන දස්සාවේ දඬරතරක් වගේ වුණා ස්පීෂිතුනා. මොකද ඒ වුණත් මිනිස්සු සැක කරනවා ඒකට උන්වහන්සේ වද වෙනවා. යම් කිසි කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා ඉක්මවන ඊට පස්සේ බුදුන් සාකරලා ආයේ මනසට වරදින්නේ එයා ළඟට වෙච්ච මිනිස්සෙක් මුහුදට ගහගෙන යනවා වගේ අනිවාර්යයෙන්ම නිවනට යනවා එතෙන්ට එන අය ගැන තමයි බුදුජානක සංසය බලාගෙන ඉන්නේ ඒකට කියන්නේ කියන ප්‍රධාන සත්‍යයක නැති කළ දෙනකන් විචිකිච්ඡා නැති කර දෙනකන් සාස්ත්‍රීය වාචනමක් පිළිගන්න ආශි වග වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ වගකීම් බහැරගනවා. ඒ තරම්ම ලොකු ඥානක් තමයි මේ සෝවාන් මාර්ගයේදී ලැබෙන්නේ. ඊළඟ සකදාගාමි අනාගාම වෙනකොට කාමරාග පටික කියන මේ ධර්ම එක සකදාගාම මාර්ගය දුර්වල කරලා අනාගාම මාර්ගය කපලා දානවා. කාමරාය කියලා කියන්නේ රාගය ආසාව අපි ගත්ත දෙවෙනි දවසේ මාතෘකාව පටිඝය කියලා කියන්නේ ද්වේෂය තරහව පළවෙනි දවසේ ගත්ත මාතෘකාව ඒව කැපෙන්නේ මේ සකදාගාම මාර්ගෙ තුනී කරලා අරියත් මාර්ගෙන් කපලන්නේ අනාගාය මාර්ගෙන් කපලන්නේ ඊට පස්සේ අරියත් වෙනකොට මාන භව රාග විචා කියන මේ තුන කැපෙනවා මේ විදිහට තමයි අපි එකින් එක එකින් එක මේ අනුශේ ධර්ම කපලා දාන. ඉතින් මම හිතන්නේ මේකෙන් උඹ දෙනෙක් මේවා දානවා මේ වෙනකොට. නමුත් මේ දේශනාවට අසුදුසු සකස් කරන්න ඕනේ නිසා මේ ධර්ම කොටස අපි ඉදිරිපත් කරාට මේක පොතපතකින් පවා කියලා ගන්න පුළුවන්. නමුත් අපිට ප්‍රශ්න වෙන්නේ මේ විදිහට අපි වීතික්‍රම කෙලෙස් සීලයෙන් නැතර කිරීම පිළිබඳ යම් අත්දැකීමක් යම් අපේ යෙදවීමක් ඇතුව සීලේ වටිනාකම තේරුම් ගත කෙනා ඒ වගේම නීවරණ ධර්ම කාමචන්ද ව්‍යාපාද නිසා තමන්ට තරන් නොවන හිත දූෂ්‍ය වෙන තත්ත්ව දැනගෙන తాවකාලිකව හෝ ඒ නීවරණ යටපත් කරලා අධ්‍යක්ෂින් ලැබුණු කෙනෙක් කොහොමද මේ අනුසය ධර්මත් එක්ක අනුසය හඳුනාගන්නේ කොහොමද ඒකට එක්ක වැඩ කරන්නේ කොහොමද ඒක ජීවම් කරන්නේ කියන එක කවදටත් බොහෝ ගැඹුරු බලක්. කොහොමද කවුරුත් බලාපොරොත්තු වෙන අද ධර්ම දේශනාවේ අපි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන ඒක තමයි සන්දර්භය වෙන්නේ. ඒක තමයි තේමාව වෙන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒ සාධක සූත්‍ර තමයි අපිට මේ උරග සූත්‍රයට අත්කල් කරගන්න සිද්ධ වෙන්නේ. මේ උරග සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ යස්සානුසයන සම්පතිකේති. සම්පතික ළඟ අනුශේධ ධර්ම නැතිනම් මේ මූලා අකුසල සමුහතාසේ ඒ පුද්ගලයා සියලු කෙලෙස් අකුසල මුල් විනාශ කරන්න තමයි මේ නිවන දකින්න පුළුවන්. නමුත් නිවන් දකින්න ක්‍රමය එහෙම නැත්නම් මේ අනුශේල ධර්ම දකින්න ක්‍රමය හෝ අනුශේල ධර්ම දැකලා ගෙවම් කරන ක්‍රමය පිළිබඳව විස්තර මේක නැති නිසා අපිට සිද්ධ වෙනවා මෙතෙක් කරා වගේ ඒක සඳහා සාධක සූත්‍රය ඉදිරිපත් කරගෙන කොහොමද මේක තේරුම් ගන්න කියන්නේ. ඒ සඳහා මම අද මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සංයුත්නිකාය නිදාන වර්ගයේ සඳහන් වෙන චේතනා සූත්‍රය. ඒක මේකට මේ මේකේ අර කියන පිටු කරලා කියන එක ලියලා පෙන්නනවා. විශේෂව දක්වනවා. ඒකදී සර්වචන් වහන්සේ අවස්ථා තුනකින් මේ නැත්නම් ත්‍රිමාන රූපයකට දක්වලා විචල්්‍ය සාධක තුනක් අරගෙන ඒ තුනට සාපේක්ෂව තමයි මේ අංශය හඳුනගන්න හැටි අංශය කපන හැටි අංශය හඳුනගන්න තත්ත්වයක් නැති කෙනාගේ වැඩ කරන හැටි වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒකදී සර්වඥාන්සේ සඳහන් කරනවා යංච භික්ඛවේ තේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භණං හේතං හෝති විඥානස තිතියා සංකේතයේ හිතක චේතනා සහිතම මට හද කරන්න ඕන මම සෝවන් වෙන්න ඕන මම මාර්ග ඥාන ලබන්න ඕන අනම්මනම් හිත පුරවගෙන ඉන්නවා තද චේතනා සහිතම ඒ චේතනා පකප්පේ කියුව නිකම්ම නිකන් කියන දෙන්නේ ඒව ක්‍රියාවක් කරන්න තමයි බල බලනවා තමන්නේ මේ හිතවිල්ල සතෙක් මරන්න කියලා හිතන්නේ එහෙම නැත්නම් සතුට අබේ දාන්නේ හොරකමක් කරන්න කියලා හිතන්නේ නැත්නම් දානයක් දෙන්න. එනතම් කාමීච්ඡාචාරය කරන්නේ නැත්නම් ඒ කාම මිත්‍යාචාරයට අහු වෙන තාරස්සව සරසව දෙන්නේ. බොරුවක් කියන්නේ හෝ බණක් කියන්නේ මොනම දෙයකට හරි යම් කිසිකේ චේතනාවක් එනවා. ඊට පස්සේ චේතනාව ක්‍රියාත්මක කිරීමට බඳ වෙනවා. දෙවනමත් කියන්නේ මේකේ පින්පව් දෙක නැතුව කතා කරන්නේ චේතේති පකප්පේති. යමක් පිළිබඳ චේතනාවක් පහළ වෙනවා ඒ සඳහා සිතින් සකස් වෙනවා යංච අනුසේති ඒක අපේ ලේවලින්ම සාමාන්‍ය ගෝලාකාර කියන බොක්කෙන්ම කරනවා අනුසේති කියලා කියන්නේ මුළු හදින්ම කරනවා මේ දාන දෙන්න හෝ හොරකම කරන්න නම් මේ සතා මරන්න හෝ මේ සතට අබේ දාණය දෙන්න චේතනාවක් තියෙනවා ඒ සඳහා ක්‍රමසහ විදි උපක්‍රම ශිල්පීය ක්‍රම ගැන හිතනවා ඇතුළෙන්ම මේක කළ යුත්තක් වශයෙන් අදහන. අනුශේ වශයෙන් උත්දා. අන්නේම කරනවා නම් එයාගේ හිතේ පැවැත්මට මේ චේතනාව මේ හිත සකස් කරන ක්‍රම මේ ඇදහිල්ල ප්‍රමාණවත් වෙනවා කියනවා. ඒකම ආහාර කරන විදිහ ජීවත් වෙනවා. ජීවත් වෙන්නේ මොකටද? මේ දානි දෙන්නේ තමයි හොරකම කරන්නේ. ජීවත් වෙන්නේ මොකද එක්ක මේ සතා මරන්නේ නැත්නම් මේ සතාට අබේ දාන දෙන්නේ ඒකම විනයාට රූප වෙනවා ශබ්ද වෙනවා ගන්ධ රස පහස මොනවා වුණත් හිත එල්ල වෙලා තියෙන එකට දැන් බලලෙක් හරියට මියෙක් දැකලා ඒ මියා පිළිගන්නව එල්ල වෙලා ඉන්නකොට මුළු ජීවිතේම ගත වෙන්නේ ඒක සඳහා ඒ වෙලාවට ඒ අරමුණ මතමයි ඒ පුද්ගලයා සම්පූර්ණ සමග චිත්ත සංතානය පවත්වන්නේ ඒ විදිහට අරමුණ මත හිත තියෙනවනම් විඥානය ඒකෙන් පවතිනවනම් ඒ අරමුණ තමයි විඥානයට ආසනයක් වෙන්නේ. තමලතම් මරලත් නැහැ. එතන සතා නිදහස් කරපත් නැහැ. ඒ සඳහාදී චේතනාවත් සිටේ ක්‍රමසාවි ජීවන ගතිය ඇතුලින් මේක අදහන ගතියක් මත විඥාන සත්‍යය. ආරම්භනේ සති විඥානස හොතී. එවැනි අරමුණක් එන්න ඇනින්ද යන්නේ ඒකෙන් රැය ගත කරන්නේ ඒකෙන් පහුවෙන්න නැගිටින්නේ ඒකෙන් දවස ගත කරන්නේ ඒකෙන් ඒ අරමුණු දිගේ තමයි විඥානේ එළිලා තියෙන්නේ නැත්නම් විඥාණයට ස්ථිතිය පදන වේදිකාව සකස් වෙන්නේ ඒ අරමුණ ඒ පිට අරමුණ කියනකොට තස්මින් සති පටිච්චිතේ ආරම්භණය පටිච්චේ විඥානයේ විරුල්ලේ ඒ විඥානයේ නැවත නැවත නැවත නැවත වැඩෙනවනම් මෙන්න මේ වැඩේට නම් මේ ඉදිලා ඉන්නේ ඒ වැඩේ ඒ අරමුණම විඥාණයට අරගෙන හිතට අරගෙන ඒකම තමයි ජීවත් වෙන්නේ ඒ විඥාණය දිගින් දිගට දිගින් දිගට වැඩෙනවනම් ඒක මත ඒ පුද්ගලයාට අවශ්‍ය අදුක්කට හොයන්න වගේ ක්‍රමසහගතව හොයන්න වගේ ඒ Tamange නාම රූප දෙක දැනුම හැකියාවන් එළවුම චේතනා සියරම එකට යොමු කරුවට පස්සේ ඒ විඥානය මතින් තමයි ඒ නාම රූප ඇති වෙන්නේ මේ නාම රූප ඇති වෙනකොට යනව නාම රූප පත්‍ය සලආයතන සලආයතන පස්සේ අපස්සෝ පස්සපච්ච වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන සියරම දුක්ඛ දෙනවා පැවැත්මට අවශ්‍ය කරන මූලික තේමාව දෙන්නේ මේ චේතනාව මේ මනස සකස් කර ගැනීම සහ අංශය. ඒක නිසා මේවට අපි කියනවා සංස්කාර කියලා. චේතනා කිරීම චේතනා තමයි සංස්කාරයෙන් පළවෙනි ලක්ෂණය. ඒ අනුව මේ චේතනානුකූලව මනස සකස් කරන ක්‍රමවිදි හොයනවා ශිල්පීය දැනුම ලබා ගන්නවා සකස් වෙනවා අරන් දිනවා ඒවත් සංස්කාර ලක්ෂණ. ඊට යටින් මේක කළ යුත්තක්ව අදහන. මේක කළ යුත්ත මේක මගේ නොකරුවොත් මට අවමානයක් කියලා අදහනවා. මේක පිළිබඳ ලොකු ආසාවක් තියෙනවා. ඒ අනුශේ ටිකත් නිතරම අතෝරක් නැතුව මේකට උදව් කරනකොට ඒ අනුව තමයි අපේ නාම රූප කලයන් විඥාන සීරම පහළ වෙන්නේ. ඉතින් මේකෙදී මේ බණ කියන පිළිසෙට කියන්න පුළුවන් කුසලයක් කරන්නත් ওই ටික සීරම පහළ වෙනවා අන්තිමට දුක් පිණිස හිටිනවා. අකුසලයක් කරුවත් මේ ටික සියරම පහළ වෙනවා දුක් පිණිස හේතුනවා. මොකද අකුසල සහ කුසල කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර සංස්කාර තමයි සංස්කාර කියන තාවක සංසාරය. සංසාර කියන්නේ දුක. ඉතින් එතකොට පින් කරන්නේ බව කරන්නේ පාය ආදි වශයෙන් කියන මේ සදාචාරය අපිට විශාල ප්‍රශ්නයක් වෙනවා කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒකෙදී සර්වචන් වහන්සේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ගැන සඳහන් කරනකොට පව් කරනවට වැඩිය හොඳයි කියලා කියනවා පින් කරන එක. මොකද පමෙන්න කෙන විපාක අපාය හෝ තිරිසන් ලෝකෙදී ලැබෙන්නේ පිනේ විපාක මනුස්ස ලෝකේ ජීවි ලෝකේ ලැබෙන නිසා එයාට ඊට පස්සේ බුදුන් ළඟට දිවන් ළඟට අවස්ථා තියෙනවා පින් කරන එක හොඳයි. ඒ පින් වලත් ಜಾති දෙක තුනක් වගේ තියෙනවා. අධි කුසල සහ සාමාන්‍ය කුසල කියලා. යම් කිසි කෙනෙක් අධි කුසලයේ තියෙද්දී ලාමක කුසලයේ කරනවා නම් එයාට වැඩ කරන අකුසලයට කියන්නේ අර්ථය කියලා. ඒක සාමාන්‍ය අද ලෝකේ කතා කරන්නේ මත්කචි මාතෘකාවක් වෙලා තියෙනවා. අර්ථය කියලා කියන්නේ කළ හැකි උසස්ම ශ්‍රේෂ්ඨම කුසලයේදී ඊට පල්ලෙහාට කරනවා. ශ්‍රේෂ්ඨ කරන එක අනිවාර්යයෙන්ම ලේසි බවක් කෙටිව මාර්ගය බව දන්නවා දැන දැන ලේසියටත් පහසුටත් දැන දැන වැරදි කරනවා එහෙම වුණත් නිදහසක් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියන ඒක නිසා අද අපිට තියෙන මේ ක්ෂණ සම්පත්තිය අපිට ලැබිලා තියෙන මේ සියලු අවස්ථාවල කයිතු උපරිම කාරණාව තියෙති අපි ඊගාවදී කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් නිදහසට කරුණු කියනවා අල්ලපු දෙයකට කියනවා ඕනම කෙනෙකුට කියනවා නමුත් කවුද රැවටෙන්නේ? ඒක නිසා අධි කුසලයේ සහ කුසලයේ දෙක හඳුනා ගන්න බැරි නම් ඒ පුද්ගලයා පවට වැඩිය පින හොඳයි කියලා නතර වෙනවා. නමුත් පිනද ගෙනාවේ පිනේ නතර කරන්න නෙවෙයි කුසලේ නතර කරන්න නෙවෙයි කුසලයේ කියන අධි කුසලයේ කියලා එකක්. සීලයේ කියන අධි අධි සීල ශික්ෂා කියලා එකක්. චිත්ත භාවනාවට කියන අධි චිත්ත භාවනාව කියලා එකක්. ප්‍රඥා භාවනාවට කියන අධි ප්‍රඥා භාවනාව කියලා එකක්. ඒ නිසා හැමදාම මේට වඩා හොඳින් මේ කටයුත්ත කිරීමට හොයනවනම් අපි පව පින මාර්ගෙන් පව විශ්කොල්ලා ඊට කුසලයේ අදු කුසලයේ මාර්ගෙන් ප්‍රතිස්ථාපන කරන්න ඕනේ. මේක තමයි අමාරුම දේ. අපි ඒ තරම්ම කුසලයට බැඳිලා තියෙනවා. අපි ඒ තරම්ම කුසලයේ සාධාරණීකරණය කරනවා. අපි මෙච්චර ආසෙන් තම කුසලයට ආව කරනමුත් අපේ තක తీරු වලින් තේරෙන්නේ නැහැ මේට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවා කියලා. මේට වැඩිය අදු කුසලයක් තියෙනවා. ඒක දකිනකොට අපි අපේ සෑම තර්කයක්ම දෝලා අදි කුසලයේ කරන්න බැරිකම කුසලයේ කරන්න මම සාධාරණව කියා ගන්න එක තමයි දවස පුරා කෙරේ. මෙවට සම්පක්කලාව කිව්වත් දෝෂයක් නැහැ. ඒක නිසා ඥානවන්තය කරන්න තියෙන්නේ හැම වෙලාවෙම බලන්න ඕනේ සංස්කාර මට්ටම අඩු වියන්දට. අකුසලයේ කුසලයේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරලා කුසලයේ අති කුසලයේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක ඊටකොට එන්නේ එන්නේ එන්නේ අභික්ෂල්පතේ තියෙන එක තමයි උපනායනය කියලා කියන්නේ. ඕපනායක විචි කියලා කියන්නේ ධර්මතිය. ඒක තමයි අපි දිනුම් කියන්නේ. එහෙම නැත්නම් අපි පුරුද්දට තණ්හා කුසලෙන් කරගෙන ඉන්නවා ඉදිරියට යන්නේ නැති කතියක් තියෙනවා. ඒක විස්තර ගොඩක් කරන්න බෑ අපිට මේ ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන නිසා නිසා නිතර නිතරම මතක තියන්න ඔය ඉමර්සන් කියන බටේක විද්‍යාඥයා දාර්ශනිකයෙක් කියලා ඕනෑම දෙයක් මේ දෙවියෝ හොඳින් කරන්න පුළුවන්. කාටවත් කියන්න බෑ මම මේ කරන්නේ අන්තිම හොඳේද කියලා. එහෙම කරන්න නම් රහතුනට පස්සේ වෙන්න ඕනේ. රහතුනට පස්සේ කියන්න කෙනෙක් ඉතුරුෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ මේ වචන කවදාකවත් ඇහෙන්න බෑ. ඇහෙනවනම් ඇහෙන්නේ තව කිවිලෝකේ මොඩේකේ කටෙන් තමයි. ජාති නිතරම මතක තියාගන්න බුදුහාමුදුර අපිට එහෙම තානායන් පොලක් මේ සංසාරවල දීලා නැහැ. අපි ඉන්නේ ගිනි කන්දක් උඩට. කොයි වෙලාවෙ පුපුරයි දන්නේ ඒ නිසා අපිට තියෙන්නේ වහාම කරන්න තියෙන දෙයක්. අන්තිම කරගෙන යනකොට අපි කරන්නේ ගොරෝසු සංස්කාර සියුම් සංස්කාර මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරගෙන යන්නේ. ඒක නිසා මේ යංච භික්කවේ චේතේති යංච ප්‍රකප්පේති යංච අනුසේති යම චේතනා කරන යම් දෙයකට චේතන භික්කේ කම්මං වදාන කියලා වෙනම සමීකරණයක් අපේ පොතේ තියෙනවා. යම් ප්‍රකප්පේටි එක සඳහා ආරාධිතවන මනස සකස් කරනවා හිත සකස් කරනවා වචන සකස් කරනවා ඒක සඳහා හිතේ යටින් අන්‍යාස වෙනවනේ අනේ මේක හොඳයි මේකමයි කළ යුත්තේ කියලා මෙන්න මේ தත්ත්වය ඇති කියනවා සංසාරේ පැවැත්ම මේක මේක අරමුණු කරගෙන මනස පවතිනවා විඥානේ මේ විඥානය වැඩෙනවා ඒකට කවුරුත් හොර ගන්න ඕනේ නැහැ මේක ඉබේම වැඩෙනවා. අන්නේ වැඩෙන විඥානෙ මත විඥාන පත්‍ය නාම රූප නාම පත්‍ය සලආයතන කියන සම්පූර්ණ දුක්ඛ ස්කන්ධේ ගොඩ නැගෙන එක ස්නෝ බෝලින් ඉෆෙක්ට් එක නැත්තා කලක් උඩ කන්දක් උඩ තුන ගලක් කරනකොට පෙරලිලා සානුවට ඇදලා යනවා වගේ. ඒක නිසා අපි හැම වෙලාවෙම හොඳ නරක දෙකෙන් හොඳ තෝරගන්න ඕනේ. කවදාකවත් හොදේ නතර වෙන්න එපා. වඩා හොඳ මොකක්ද කියන එක නිතරම අවදීන් ඉන්න. මේක තමයි සත්‍යයෙන් අපට කරලා තියෙන්නේ. නමුත් මේ අපි ජීවෙන් ජවනික ආ බුදුහාමුදුර ඇඳින්නේ මේ අපේ සාමාන්‍ය සංස්කාරගත සත්‍යය වෙන්න. ඊට පස්සේ උන්වහන්සේ පෙන්නන මේකට සාපේක්ෂව නොචේ වික්ඛවේ චේති. යම් කිසි කෙනෙක් එහෙම චේතනා කරන්නේ නොච පකප්පේති. එයා යෝගේ අරංගීම් කරන්නේ. දැන් හැම චේතනාවක්ම හැම අරංගීමක්ම සංසාරේ පැවැත්මට නොදැනුවත්වම උදව් වෙන බව චේතනා කරන්නේ නැත්නම් ප්‍රකල්පනාවක් අරණදී උපකරණ සකස් කිරීම හැඩගැසීම් කරන්නේ නැත්නම් ඒ වුණත් එයාට නොදැනුව අනුශේ තියෙන්න පුළුවන් ඒ වුණත් තමන් චේතනා නොකලත් තමන් ඒ සඳහා අරහැන්නේ නැති වුණත් අර පවතින අනුශය අරමුණු කරගෙන විඥානය පවතින. මෙන්න මේක තමයි අපිට යෝගාවචරයට සම්බන්ධ කරන්න පුළුවන් කරන්නේ. ඒ මොකද්ද අපි අරමුණක් හිතට දීලා භාවනා කරනකොට ඒ අරමුණ නීවරණයෙන් වෙන් කරගන්න. වේදනාවලින්, සද්දවලින්, හිතුවලින් වෙන් කරගන්න ලොකු සතුටක් කරනවා. ඒ සතුටක් කරනකොට විතක්කේ ආරම්මණය, අරමුණු කිරීම චේතනා පූර්ව කරනවා. අපි ඒ ආනාපානි බේරගන්න ශබ්ද මැද වේදනා මැද හිතෙලි මැද මෙනෙහි කිරීම කරන්නේ මෙනෙහි කිරීම කරන්නේ චේතනාවකින් ඒක ගුරුවරු කියනවා තමයි හිතවිලි බාධා වැඩි නම් ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න ශබ්ද ඇහෙනවා නම් ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න මෙනෙහි කරනකොට අපි චේතනාවක් යොදවනවා එතෙන්ට මෙනෙහි කිරීම සම්බන්ධව විතක්කේ නම් වань මෙන්න මේක කරගෙන කරගෙන කරගෙන යනකොට ඒකට අවශ්‍ය ගැම්ම ගන්න හිත ඒ චේතනාව අනුකම්පිත අනියාත වෙන්න ඕනේ අනුශේ ධර්ම පවතින්න ඕනේ නමුත් හොඳට කල්පනා කරලා බලන්න මේ ක්‍රමේ පිළිඅරගෙන යම් කෙනෙක් මෙනෙහි කරලා මෙනෙහි කරලා අරමුණු මුතු කරගත්තයි කියන මූණට මූණ දාලා මේ ආනපන මතු කරගත්තා සක්මන මතු කරගත්තා පිම්බීම හැකිලින් මතු කරගත්තයි කිය මතු කරගෙන මතු කරන නැවත නැවතත් නැවත නැවතත් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට අරමුණ සිව් වේගන යනකොට මොකද වෙන්නේ? මේ මෙනෙහි කිරීම කරගන්න බැරුව යනවා. මෙනෙහි කරන්න දෙයක් නැතුව යනවා. එන්න මේක තවදුරටත් මම කැමති පොඩ්ඩක් විස්තර කරන්න. අරමුණ ආස්වාද ප්‍රසආස වශයෙන් වෙන් වෙලා තියෙන තාක්කල් පිළිම හැකීම වශයෙන් මෙනේ වෙන් වෙලා තියෙන තාක්කල් වම දකුණු වශයෙන් වෙන් වෙන දකුණු තාක්කල් මේ අතු වෙනවා මේ පිට වෙනවා මේ පිට වෙනවා මේ හැකි වෙනවා මේ වම මේ දක්න කියලා මෙනෙහි කරපේ ආශ්‍රව ප්‍රසාර දෙක සම වුණාට පස්සේ මොකද වෙන්නේ ඒක ආශ්‍රව ප්‍රසාර දෙක මෙනෙහි කරගන්න බැරුව යනවා පින්දියා කියන මෙනෙහි කරගන්න බැරි නිසා චේතනාව ඉබේ හැලෙන්න පටන් ගන්නවා එතකොට ඒකට කොච්චර දැඟලුවත් මෙනෙහි කරන්න ඒ මෙනෙහි කිරීම වැඩ කරන්නේ නැතුව යනවා ඒකෙන් කියන පච්චුදාවත්තම් කියලා මෙනෙහි කිරීම කොලාපෙන්ට පටන් ගන්නවා මෙන්න මේ පොළාපයින් පටන් ගන්නකොටම යෝගාවචරය හිතලා කරගන්නවා ඉස්සෙල්ලම මට හොඳට අරමුණු පේනවා හොඳට මෙනෙහි කරා දැන් මෙනෙහි කරාට මෙනෙහි කිරීම වැඩ කරන්නේ අරමුණු පේන්නේත් නැහැ එක්කෝ මගේ සතිය කැඩිලා එහෙම නැත්නම් මගේ සමාධිය බාධා වෙලායි කියලා බොහෝ විට යෝගාවචරය මේ හිතනක් කරගන්නවා කමඨාන් සුද්ධ කරන්න නෑවිත්තරිනවා භාවනාවටයි ඒ නිසා ගුරුතුමෝ මතක් කරනවා අරමුණ ගොරෝසු තාක්කල් මෙනෙහි කිරීම හරියට අරමුණ සිවුම් වේගන එන්න පටන් ගන්නකොට මෙනෙහි කිරීම හැලෙනකම චේතනා පාපන්න විතක්කේ පාපන්න බැරි තමයි විපස්සනාවේදී හොඳට අත්දකින්න පුළුවන් නමුත් සමත භාවනාවේදී මේක පළවෙනි ධ්‍යානයලා දෙවෙනි ධ්‍යානට යනකොට තමයි හිතෙන්නේ විපස්සනාදී හොඳට පේනවා භාවනා කරගෙන යනකොට අරමුණ නොපෙනී යනවා නොදැනී යනවා මෙනෙහි කරගෙන බැලුවා ඉතින් ඒකකට ගුරුවරු කියනවා මෙනෙහි නොකලට කමක් නැහැ අරමුණට මුල දාගෙන හිත පිට යන දෙන්නේ නැතුව අරමුණම බලන්න. හිත පිට යන දෙකකින් හිත වෙන හොඳ නරක දෙකෙන් එකක් තමයි අරමුණත් එක්ක ආද වෙනකොට ආලෝක රාසුක සහැල්ලු ගති බාල වේමිනු හිත වැඩෙනවා. එනතම් වේදනා ශබ්ද හිතිලුණු හිත වැඩෙනවා. මේ දෙකට වැටෙන්නේ නැතුව හිත හරීමකින් ගෙනිච්චයි කියලා අපි හිතමු. තවත් අරමුණ සිව් වෙනවා. සිව් වෙගෙන යනකොට යනකොට මෙනෙහි කරගන්න බැරුව වෙනවා. මේ කිරීම හැලෙනවා. ඒ කියන්නේ සම්මුතිය අපි අත්හැරලා දැන් පරමාර්ථ ධර්ම දිහාට යනකොට පිම්බීමයි හැකිලීමයි ආශ්වාස ප්‍රශ්වාසයයි වම දකුණයි දෙයෙන් පේන හුදු ධාතු භූත ස්වභාවයි. ඒ වගේ සිද්ධ වෙන දේවල්. මෙනේ කරස් සිද්ධ වෙනවා නැතුව සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී නින්දට වැටෙන්නේ නැතුව ඒකීයට වැටෙන්නේ නැතුව අපි හිතුවත් ඉස්සරහට යන්න මේ වෙලාවේදී මෙනෙහි නොකලත් චේතනා පහරන මේ නොකලත් හිත සකස් නොකලත් අර අනුශේ ධර්ම දෙක මතුවෙන්න පටන් ගන්නවා. අනුශේ මතුවෙන්නේ කොහොමද? ගොරෝසු වෙලාවේදී පරණ තිබුණු දේවල් පේන්න පටන් ගන්නවා. පරණ ඇහිච්ච දේවල් එන්න පටන් ගන්නවා. ඒ වගේම ඇඟ නරවන්න පටන් ගන්නවා, ගැස්සෙන්න පටන් අර ගන්නවා. নানা ආකාර ගඳ සමහරකට සමහරකට රස පේන්න පටන් ගන්නවා. ඉතින් එහෙම පටන් ගන්නකොට පේනවා මේවා කිසි දෙයක් අපි ඉල්ලලා නෙවෙයි අවිල්ල. නමුත් හැමදාම භාවනා කරනකොට අනිවාර්යෙන් මෙතෙන් එනකොට මේ ටික එනවා. කිසි පණවිඩයකුත් නැහැ. මුදොර කෑපු කාමක් වමන කෙරුවා වගේ. ඒ වමන කෙරුවට පස්සේ අර කෑමේ තියෙන රුචිය ඒක නැහැ. මොකද බලකන්න බෑ. මෙන්න මේ කාර්යමුණු කරගෙන දැන් විඥානේ පවතින. අනවහන දැනෙන්නේ නැහැ. හොඳටම දන්නවා සද්ද ඇහෙන්නේ නැහැ. කයි වේදනා ප්‍රශ්නකුත් නැහැ. හිතවිලිත් නැහැ. නමුත් අර එක්ක මනෝ රූප පේනවා, එහෙම නැත්නම් මනස් ශබ්ද ඇහෙනවා, එහෙම නැත්නම් ගන්ධ රස පහස පේනවා. මේ පේන පටන් අරගත්තට පස්සේ යෝගාවචරයට මේක කියන්නත් බෑ. මොකද මේ මේ කියන තරම් විකට ලස්සන්ට වචන ආධුනිකයට එන්නේ නැහැ. ඉතින් හිතනවා මේ මොකද්ද භූතය කියන්නේ. මේ මොකද්ද දේවතාරාමණයක් කියලා. මේ මොකද්ද කර්ම දෝෂයක් කියලා. ඒක ඔයගේ කාරණා තුන හතරක් මේ සම්ප්‍රදාන කුල සමාජවල තියෙනවා. ඒවල හැදෙන්නේ මේ සමාජය නිසා මෙන්න මේ විදිහට මේ අනුශය ධර්ම මතුවෙන පටන් අර ගන්නකොට බොහෝ විට ප්‍රතික්‍රියා කරනවා. මෙතෙන්දී බටහිර ලෝකෙ හිටියනම් අනිවාර්යයෙන්ම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට අපේ. සයිකියාට්‍රික් කියන්නේ හොඳටම මොලේ තරක් වෙච්ච මිනිස්සෙක්. ඒ මනුස්සයා කොහොම හරි අනුශය අයින් කරලා අර පරිඋත්තාන කෙලෙස වේශිකම කෙලෙස ඇති කරන කටකටක් කියලා දීලා සම්පූර්ණ ආත්මය සකස් කරලා දීලා ගෙදරට. ඉතින් ඊට පස්සේ ආයෙ පව් ටිකක් කරනකොට අර මොනවත් නැහැ මොකද ඒක ගොරෝසු නිසා අනුශීලමතු වෙන්නේ. නමුත් භාවනා කරන ක්‍රම මොකද වෙන්නේ? කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ වෙලාවේදී භවය පැවැත්ම නිින්ද නැති බව, ක්ලාන්ත නැති ගතිය, සිහි නැති වෙච්ච ගතිය දැනුණට මොකේද හිත තියෙන්නේ කියලා ගත්තොත් පරණ මතකවල. ඒ මතක තුළින් ඇති වෙන චිත්ත රූපවල. එහෙම නැත්නම් ඒ ශබ්දවල සමහරලාට එක එක එක එක භූත ශබ්ද ඇහෙනවා. සමහරකට ගඳ සුවඳ දැනෙනවා. සමහරට රස දැනෙනවා. සමහරට කයට විවිධ පහසුකම් අපහසුකම් අලියවිලි කම්පන සංකල ඇති වෙනවා. දැන් හිතට වටිනා හෝ ඉතාම තුච්ච විදිහේ හිතවිලි පහළ වෙනවා. මෙන්න මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ වෙලාව චේතනා නැහැ චේතනා පහර කරන්නත් එපා මොකද්ද චේතනා පහර කරන්න එපා කියලා කියන්නේ මේ මම කියන දේවල් වලට විරුද්ධව හිතන්න එපා පක්ෂ විහිතන්නත් එපා පකප්පේටි කියලා කියන්නේ මනස සකස් කරන්න එපා අනේ මේක මට නොවේවා කියලා මනස සකස් කරන්න එපා මේවා මට වේවා කියලා මේක හිතාගන්න මේ අනුසයෙන් එන එකක් මේක සම්පූර්ණයෙන්ම යන්නරන්න ඕන විදිහට ප්‍රතික්‍රියා නොකරන මේක නම අමාරු දෙයක් මෙතෙන් එනකොට බොහෝ දෙනා අපහසුටපත් වෙනවා එහෙම නැත්නම් ස්පර්ශ නැත්තටපත් වෙනවා මොකද කරන්නේ කියලා නොයවකිරීමත් කොරස් කටේ වටට දාගන්න බැරුව එක්කෝ හයියෙන් හුස්ම අරගෙන ආනාපානෙ මත කරන්න හදනවා එහෙම නැත්නම් මේ නොදන්න ලෝකෙ නිසා දෙක කරලා කය දිහාරි බලලා අර පරම බුද්ධ මතකේ අලුත් කරන්න හදනවා මේ හැම එකකින්ම වෙන්නේ අලුතෙන් චේතනා පහළම අලුතෙන් සකස් කිරීම සිදු වෙනවා. මේ සකස් කිරීම චේතනා කියන තාකල් ඒවා මතින් අරමුණු වෙලා ඒ අරමුණු මත විඥානය වෙලමන්නේ අනුසය తত্ত্বය. මම කියන්නේ කවුද කියන එක නිසින්ින්දේ පේන වෙලාව අපි විහිං නාස්තික කරනවා. ඒක නිසා කායානුපස්සනාවේදී ඒ ආශ්‍රය ප්‍රසාර දෙක එනකම් පුම්බීම හැකලීම දෙක එහෙම නැත්නම් අපි සම්මනේදී පැවිදිලා වැඩ කරනකොට මෙන්න මේ විදිහේ හිත සාන්තව වැටිලා ඒ බාහිරින් එතන බාහිරය කියලා කියන්නේ කනට හැට කනට දිවට නාසයට කයට සම්බන්ධ වර්තමාන වශයෙන් කරගෙන ආරමුණු නැති නමුත් හිත පිරිච්ච පිටලා කියන්නේ මොනවද පරණ සංසිද්ධි වලින් අදාළ නැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේ ඇතුලෙන් පිටතට දානවා. අපිට තේරුම් ගන්න බෑ මේ පිටින් ඇතුලට එන සංඥාද ඇතුලෙන් පිටතට යන සංඥාද කියලා මේක පෘථග්ජනයාට තාම පුරුදු දන්න මාතෘකාවක් නෙවෙයි. මේ සඳහා ලේසික මේ දරුවචනද කියන්නේ ඇතුලෙන් පිටතට ආවත් පිටින් ඇතුලට ගියත් ප්‍රතික්‍රියා ගන්න බෑ. මේක මගේ කියාගන්න එපා මේක මම කියාගන්න එපා මේක මගේ ආත්මය කරගන්න එපා මේක නොවේවා කියලා හිතන්න එපා මේක වේවා කියලා හිතන්න එපා හිතන සෑම වෙලාවකම චේතනා පහළ වෙනවා හිතන හැම වෙලාවකම සකස් කිරීම පහළ වෙනවා එතකොට අනුශේ රැහිලා උඩින් ඊට එළිය ගොරෝසු කෙලස් පහළ වෙන පටන් ගන්නවා මේක සුදුසුලම් කියන වෙලාවක නැවපදිනවා වගේ බොහෝම සිංගලයි කඹේ ඇවිදින්න වගේ වැඩ. ඒ නිසා සීලයක් රකින්නකොට හරි වේවා ප්‍රතික්‍රියා කරන්න එපා. භාවනාවේදී සමාධිය ඇවිල්ලා අරමුණු කීකරු වෙලා කියාගන්න දෙයක් නැතිකොට එනකොට ඒක දිහා කිසියම් චේතනාවකින් තොරව කිසියම් මානසික සකස් කිරීමකින් උපකරණ කිරීමකින් ප්‍රයෝග කිරීමකින් තොරව බලාගෙන ඉන්න පුළුවන්කම ඒ අනුසය ධර්ම පිළිබඳව පුහුණුවේ පළවෙනිම පාඩම කියයි. මේක සීලෙදී සමාධියේදී හරියමයි. මොකද සීලයක් ඇති වෙනකොටම අධිකාරණ සීල හරියයි කියලා නම්බුවක් හරියට වෙනවා. අපි මුල් දවස්වල මතක් කරා වගේ මාන්නේ හරියට වෙනවා. සමාධිය හරියට ගියාම අපිට ගොඩක් කරුණු තියෙන සතුටු වෙන්න. නමුත් විපස්සනාවේදී මේ සමාධිය හරියාගෙන එනකොට ඒන தত্ত্ব මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මේකදී මට ධෛර්යයක්, පෞරුෂත්වයක්, පිටකොන්දක්, සූරවීරකමක්, දක්ෂකමක් කියනවාද චේතනා පහළ නොකර ප්‍රකල්පනා පහළ නොකර ඉන්න කියනකොට විතර මේ අනුශේ වැඩ කරන හැටි දැක්කා. ඉතින් මේක පේන්නේ කවදාකවත් කෙලවර කරන්න බැරි අසීමිතව දෝරේ ගලන හිතවිලි ධාරාවක්. විදිහට වේදනා ධාරාවක් විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස කියලා. මේක කල්පනා කරනවා නම් උපමාවක් විදිහට කියන්න තියෙන්නේ හොඳ පත්තුවක් බඳලා පස්සේ පැයක් කව පොළගේ කාපු තුවාලෙක මූවිත තුවාලෙ මුව යොර්තන අර විශේෂයෙන්ම ටික ටික ඉන්නවා. එනිසා මුවත වහන්නේ නැහැ සිංහල වෙලකට. ඒකෙන් එළියට එන්න ගන්නවා. මේ එළියට එන්න තරමට හොයයි. එළියට එන්නේ ඇතුළට ගිය විස කියලා. ඉතින් අපි කරන්න ගන්නේ මොකක් මේ මේ මොවිත වාහනක. වාහකව මම අර එළියට ගන්න ගෝජාව, ඕජාව, මේ සරව විස නතර වෙනවා. ඒ නිසා මේක දිහා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා මේක වේවා කියලා හෝ නොවේවා කියන හැඟීමකින් තොරව බලාන කියලා කියන්නේ ගල් බඹුණෙක් වගේ තපසෙක් වගේ බලائیں. ඒකට තමයි තපස කියන්නේ. කොතනද ගල් බුදුහාමුදුරුවෝ රූපේ ගලෙන් හදුවට පස්සේ මන්ත්‍රෙක් පැත්තේ කරුවත් එකයි ගල් බඹුණෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. ඒක තමයි අමාරු. මොකද අපි හැම දෙයකටම ප්‍රතික්‍රියා කරලා කරලා කරලා මේ වගේ ස්වභාවයෙන් බෙහෙත හරි ගිහිල්ලා විශේෂ එළියට එන වෙලාවෙදී ඒ හිතවිලි ධාරා වෙලින අපිට හිතනවා කවදාවත් ඉවර වෙන එකක් නෑ පැයක් කින්නද දෙකක් කින්නද කවදද ඉවර කරන්නේ කියලා. නමුත් අපිට මතක නෑ මේ කාම ලෝක විශාල කැපකිරීමක් කරලා ලොකු සීලක ඉඳලා සමාධියකින් මේ විශ්ේ ඒකෙන් පටන් ගත්තේ. ඒක කවදාකවත් උනන්දු කරවන්න බෑ. ස්වභාවයෙන් ගෝජාවේ කරෙන්න ඕනේ. එළියට එන්න පටන් අරගත්තට පස්සේ යන්න යන්න යන්න යන්න යන්න අර ඇතුළේ සුමුන විස එළියට එන්න පුදුමාකාර සෝසේවාවක් වෙන්න පටන් ගන්නවා හිතේ සාකයි. ඒකදී යෝගාවචරගේ අවතුන් කරුතුන් ගැන අහුවොත් කියන්න තියෙන්නේ නොච ප්‍රකප්පේති නොපච් නොප නොච චේතේති. චේතනා කාල කරන්නේ අරැඳීම් ව්‍යාපාර කරන්නේ. ඒ ව්‍යාපාර වල සාමාන්‍ය පොතේ තියෙන ප්‍රයෝග කියන වචනේ. ප්‍රයෝග කරන්නේ භාවනාවේදී කිසිම දෙයකට ප්‍රයෝග කරන්නේ නැහැ. අවදිය තියාගන්න. ඒ අවදියේදී රූප ඇහෙනවා. රූප වෙනවා. ශබ්ද ඇහෙනවා. ගන්ධ රස පහස හිතවිලි කිසිම එකකට එකක් සම්බන්ධ නැතිව ඉන්න පටන් ගන්නවා. ඔක්කොටම නෙවෙයි එක එකකට එක එක විදිහ අන්නේ ඒකට ගලන ගඟක් ගාව නොතෙමි විවේකීව වාඩි වෙලා ගඟ දිහා බලන් ඉන්නවා වගේ ඉන්න උපමාවක් ගන්න කියලා. එතකොට ඒ ගඟේ සමාට මිනිකුණුත් යනවා, මල් පීලිත් යනවා, බොර වතුරත් යනවා, පිසිසු වතුරත් යනවා. ඒ ප්‍රවාහය ඒ තාලෙම යnderන. බලාන සිටීම විපස්සනාවේ අර්ථකථන. ඒක තමයි විපස්සනා කියන්නේ. මේ වතුරට ඇඟිල්ල ගහුවොත් වතුර කැළඹෙනවා. ඇඟිල්ල කැළඹෙනවා. කකුල දැම්මොත් වතුර කැළඹෙනවා. කකුල පිටින්. ඔච්චර තමයි යෝගාවචර මතක තියාගන්න යම් ආකාරයකට මේ විදියට අරමුණ කීකරු වෙලා නොදැනි නොපෙනී යන වෙලාවේදී මේ පිටින් එළියට එන සංඥා දිහා බලාගෙන ඉන්න බැරි නම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියලා විශේෂයෙන්ම නොච චේතේති නොපකප්පේ චේතනා පහළ නොකර ප්‍රයෝග නොකර ප්‍රකල්පනා නොකර බලන්න ඉන්න බැන්න ඒ කරන සෑම ප්‍රයෝගයක් නිසාම කාලේ නষ্ট වීමක් සිදු වෙනවා. නමුත් කිසිම කිසි කෙනෙක් මේ දෙයට සහජ දක්ෂකමක් පවත්න්නේ හැම කෙනාම මේකට කලබල වෙනවා. හැම කෙනා මේක හදන්න හදනවා. හැම කෙනා මේක සකස් කිරීම කරන්න හදනවා. ඒක ඉක්මන් කරන්න හදනවා. ඒක තුමා කරන්න හදනවා. ඒක ඇයි මෙව ඉන්නේ කියලා හිතනවා. අන්නේ විදිහට ඒ අනුසය ටිකට යන්න දුන්නොත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒ සිදුවෙන පිළිසිදුව කවදාකවත් මේ ලක්ෂණ කරලා එක බංගාල සුද්ධ කරන්න පුළුවන් කියලා නෙවෙයි. ඇතුළත තියෙන වගේ එළියට යන්න. ඉතින් මේකදී අවශ්‍ය කරලා තියෙන්නේ choiceless awareness මේ කක්ක තෝරන්න එපා ඉන්නේ මොකද දේවල්ද නරක දේවල්ද සාධාරණද අසාධාරණද ධාර්මිකද අධාර්මිකද මම කරලා කරන දෙයක්ද කෙරෙන දෙයක්ද අතීතයට වර්තමාන තන මොන්නම තේරිලක්වත් නැතුව බලන්න ඉන්න පුළුවන් නම් පුදුම සරව පිටවීමක් විරේක විරේක මේ විරේක වීමක් විරේචන වීමක් සිදුවේ. වමන විරේක විමේ විමෝචන වලින් තමයි අතොරගේ පිසේ පිට එළියට ගන්න. අනේක සිදුවෙන වෙලාවදී සම්පූර්ණ අඬ දෙන්න. ඒ යන්න දෙනවා නම් ඒ පරිවෙණියෙම ඒ සක්කාය දිට්ඨිය සම්බන්ධව මේ එන නරක හිතිවිලි වලට මම වග වෙන්න ඕනද මේක මගේද මේක මමද කියන සැක සක්කාය දිට්ඨියත් එක්ක සැක හරියට වද දෙනවා හිතට මේ සිල් ගත්තේ නැත්නම් භවනා නොකරපු කාලේ මේ මොන ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ දැන් හොඳට සිල් අරගෙන සමාධිමත් වෙනකොට හිත සම්පූර්ණයෙන්ම විදියට හිතා ගන්න බැරි තරම් වෙන කීකිරි රාශි වෙනවා. සමහර කිසිම අදාළ භාවයක් නැති රූප පේනවා, ශබ්ද ඇහෙනවා. ඉතින් මේකට මම මොකද කරන්න ඕනේ කියලා මම ඉස්සර වෙනවා. බුදුරජාණන් වහන්සේ නම් කරනවා නොච චේතේති නොච පකප්පේති මේ හිතන්නේත් නෑ ප්‍රකල්පන අතිශය අනුශේති. නමුත් අනුශේ කියනවනම් මේ වෙලාවේදී අපේ භවය මේ වෙලාවේදී අපේ විඥානය රැඳිලා තියෙන මෙන්න මේ අනුශේ මත. අන්න ඒක දන්නවනම් මම යගේ පැවැත්ම තියෙන්නේ මේ පරණ මතක රූප වේදනා සංඥා සංඛාර නැත්නම් රූප ශබ්ද ගන්ධ රස මාදී එළියට දාන එක. අන්න ඒක දිහා ප්‍රතික්‍රියා නොකර බලා සිටීම මොනම ශිල්පකවත් මොනම ආගමකවත් කුටිමගෙන බුද්ධ ධර්මයට උගන්වන්නේ කියේ. මේක දැන ගැනීම තමයි මේ විපස්සනා වේයට ගියේ. සතිය යට ගියේ. මාර්ග බලඥාන ලබන්න බෑයි කියලා මේ උද්ඝෝෂණයෙන් පටන් ගත්තේ. මොකද අපි භාගම ධර්මය කියලා මොනවද කරන්නයි උත්සාහ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ යමක් නොකර සිටීමේ හැකියාව බලන එකයි. කරනවා ගැන සංස්කාර නොකර සිටීමේ හැකියාව හැම වෙලාවෙම කරන්න බෑ. අවස්ථාව ආවට පස්සේ ඒක නොකර සිටීමේ හැකියාව තේරුම් ගන්න පටන් අරගත්තොත් මම ආයනය ආත්මය ප්‍රයෝග අඩු වෙන පටන් ගන්නවා. අනේ ශිල්පියව දක්ෂව ඒ චේතනා පහළ නොකර ප්‍රයෝග නොකර ඇත්තටම කියනවා මෙතෙන්දි මෙනෙහි කරන්න කියත් ඇත්තටම ලයින මොකද එතන චේතනා වැඩ කරන්නේ නැහැ චේතනාව දාපු ගමන් සම්පූර්ණ ආය මම ඇවිදේට එනිසා එතෙන්දි කිය එතෙන්දි අනකොට චේතනා හැලෙන බව චේතනාට ප්‍රති මේ විතක්කේ හැලෙන බව දුරට තේරුම් කරගත්තේ නැත්නම් මෙතෙන්දි ගියාට පස්සේ ආයයෙන් ආශස් වසස් කරනවා නම් චේතනා කුරුක ඇස්තරලා දඟලනවා නම් අර අනාකූල ප්‍රවාහයේ අවුල් වෙනවා ඒ නිසා ඊට කලින්ම මේ විතක්ක ਵਿਚාර කියන වචී සංස්කාර හැලෙන බව හැලෙන වෙලාවේදී අනුග්‍රහ කිරීමෙන් නිකම් බලා සිටීමක් තියෙනවා දර්ශනා පහලතබ්බා කියලා මේක සබ්බාසෝ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මෙනෙහි කරමින් බලන්නේ ගොරෝසු කෙලෙස් කියන තාක්කයි සමාධිය ආව නැති තාක්කයි සමාධිය ආවට පස්සේ මෙනෙහි කිරීම ප්‍රලාපයන තැනට එනවා කරන්න බැරුව යනවා ඒක තමන්ගේ දෝෂයක් නෙවෙයි කෙලෙස් වල ඇති ඒ පිටරෙන කෙලෙස් දිහා බලන්නේ කියෝ ඒ අනුසය ගෙවෙන ගතිය මේ වගේ ගෙවෙන්නේ දෝරේ කල්පමයි හැරව ගන්නවා මේක පුදුමාකාර කාලානුරූපව tempat වීමක් තමයි සිද්ධ වෙන්නේ. අහවල් දවසක් කරන්න ඕනේ, අහවල් වෙලාවක් කරන්න ඕනේ, කොච්චර කල් යන්න ඕනද කියන එක තම තමන්ගේ අංශයෙන් මතකද කියන්නේ. එකයි තියෙන්නේ යන්න කම්ම පුළුවන් තරම් යන්න දෙන එක. ඊට පස්සේ මෙන්න මේ අනුසය ගෙවුනට පස්සේ ටිපිචිටි අඩු වුණාට පස්සේ තුන්වෙනි විකල්පේ දක්වන සඳහන් කරලා තියෙනවා යෝච કોઈ નોચ ચેતેતી નોચ પ્રકપેતી නොචාන්සේකි. දැන් හිත කිසි කවන්න චේතනා නැහැ. ප්‍රයෝග නැහැ. අර දෝරේ ගන්න එකක් නැති වෙනවා. අඩු වෙනවා. අන්නේ විචාර අරමුණක් නැතිකම කියන චෝදනාව දෙන හිත. විඥාණයට හිතින්ද විඥාණයට පිහිටන්න අරමුණක් නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක පාරට අවදි වෙනවා නිින්දින් අවදි වෙනවා වගේ ඉස්සර වෙලා මොකක්ද මේ කියලා ගන්නෑ. කියන්න බෑ දැන්. අර වගේ හිතිරිල්ල තුන කියන්න බෑ. සබ්දයක් හොය කියන්න බෑ. රූපයක් ගන්ධයක් පස්සේ මොකක්වත් නැහැ. පාරට හිස්තැනකට ගිහිල්ලා නැගිටිනවා නිින්ද නැගිටවා. ගස්සලා ගන්න. අනිවාර්යයෙන්ම තේරෙන පටන් ගන්නවා ඉතින් ඉස්සෙල්ලා මතකයට මොකක්වත් ගිහිල්ලා නැහැ. කොටින්ම කියනවා නම් ඒක ඉස්සෙල්ලා චිත්තක්ෂණයේ කාලය සහ දේශේ කියන එක ලැබෙන්නේ නැහැ. ලකින්න බෑ. ඒ නිසා ඒ වෙලාවේදී කොච්චර වෙලා හිටියද ඉඳගෙන හිටියේ කොහෙද හිටියේ මොකක්වත් මතක නැහැ. ඒක පාරට එන්නේ අපි කාලයට සාදේශයට එනකොටම සතියක් එක්කම දිනන අරමුණක් එක්කම දිනන ඉතිරිලා පිටුපස්ස වලකට පේන තියෙන්නේ ගස්වලට උගතියක් තමයි. ඒක සරුවත් තමයි සඳහන් කරලා තියෙන ඒ විදිහට අනුශේකින්වත් මේ අපේ විඥානයට අනුග්‍රහ නොකරන වෙලාවේදී ආරම්භණ ඒතම් නොහොතී. එයාට අරමුණු කරගන්න දෙයක් නැති වෙලා අරමුණු දෙයක් කරන්නේ නැති වෙනවයි කියන එක අපේ පාසාවෙන් කියතේ මතකය නැතිවීමක් කියලා. තණ්හාවක් නැතිවීමක්, මාන්නයක් නැතිවීමක්, දෘෂ්ටියක් නැතිවීමක්. ඒ මතකේ නැති ගැසිලා ඉඳිසලා චිත්තකෘතියම දේ පිළිබඳව කවදාකවත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. කවදාකවත් මාන්නයක් ඇති වෙන්නේ නැහැ, අවමානයක් නම් ඉන්නේ කියලා. දෘෂ්ටියක් එන්නේ නැහැ. මෙවුව නිකන් හරියට මේ කෙලෙස් සහිත සංසාරේ යම් යම් චිත්තක්ෂණ නැත්නම් චිත්තක්ෂණ කැටිටි කෙලෙස් සහිත වේවා. එහෙම නැත්නම් මේ මතක සටහන් වලින් තොරව ගිය අවස්ථාවල්. අන්න ඒ වාගේ අරමුණක් නැති වෙලාව නම් විඥානයාගේ බැසගැන්මක් එතන වෙන්න බෑ කියලා කියනවා. විඥානේ මොකද්ද නිරෝධයක්. විඥානේ පිළිඹු නොකරන ගතියකටපත් වෙනවා. විඥානස පිටිය විඥානයේ ඉන්න පදනම දෙදරලා යනවා. తాවකාලිකව දෙදරලා යනවා. අන්නේ විදිහට අරමුණක් නැත්තම් විඥාණයට හිතින්න බැත්නම් එතකොට පටිච්චිත විඥානයක් නෑ. ඒක ඉස්සෙල්ලා චිත්තක්ෂණය ගන්නවා, ගැසුණාට පස්සේ චිත්තක්ෂණය ගන්නවා. අතරමැද සුපටිච්චිත භාවය නැති වෙලා පටන් ගන්නවා. මේක අපිට පේන්නේ බියසනයක් විදියට. මේක අපිට පේන්නේ මහා අඩංගයක් විදියට. මේක අපිට පේන්නේ බොරු වලක වැටෙනවා වගේ. ඒක අපිට පේන්නේ කටපොල්ලයක් ගැසිලා ගියා වගේ. මොකද මෙතෙන් තමයි අපි යන්න හදන්නේ කියන එක අපි දන්නේ. අපි දන්නේ ඒක වැරදි එකක් කියලා. මොකද අපි මෙතෙක් කලම සහචරයේ පිට කරන්නේ විඥානේ විඥානේ දෙන ළඟ කරන් තමයි කෑවේ. යා තමයි උපදෙස් දුන්නේ, යා තමයි ඔක්කොම කියලා දුන්නේ. නමුත් සරුවචනාංශේ අර පුංචි කාලේ ඇත් එක බලගෙන අපි හෙල්ලමක් කරන්නේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්න බලන්නයි කවදද ඉන්නේ ඉරිකද ඉන්නේ කියලා කරකවන කරකවන කරපන් කියලා විඥානේ ගැසලා. ගැසලා ඊට පස්සේ මෙයාට පේන්නේ මොකද්ද? බාහන වැරදිලා. බාහන කැඩිලා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා අයිති බින්නවගේ හුස්ම අරගෙන හයියේ ආයෙ පණ දීලා විඥාණයට චේතනක් දෙනවා ප්‍රකල්පනක් දෙනවා අනුශයක් දුන්නාට පස්සේ අර තිබුණ සම්පූර්ණ සතිය කැඩලා ගිහලා සමාධිය කැඩලා ගිහලා පුවක් කිත්ත ගලේ ගලවගේ විසිරලා. මොකද මේ විඥානයේ වගේ ලුහුටල යන වෙලාවේ නැගිටපු ගමන් නැත්තම් ආයෙත් හිත අවදි වෙච්ච ගමන් ආයෙසරයක් කිසිම චේතනාවක් පහළ නොකර කිසිම ප්‍රයෝගයක් නොකර ආයෙසරයක් මේ වගේ සම්පූර්ණ අනුසෙමුත් නැති තත්ත්වයකටපත් වෙන්න නම් අර කායන වසනාවේදී ගත්ත අරමුණ සිවුම් කිරීමේ தত্ত্বය එහාට ගිහිල්ලා මේ සංඥා චේතනා කියන දෙක අපිව නලවන හැටි අපිට මේ කායනාල නැහැටි මේ සංඥා චේතනා දෙක පවතින තාකල් විඥානයේ මේ මත තිතිය ස්ථාවරය පදනමක් ගන්න හැටි මේ දෙක නැති වෙච්ච වෙලාවෙදී මම නැති වෙන්නේ නැහැටි මතකේ නැති වෙන්නේ නැහැටි අනුසේ නැති වෙන්නේ නැති. මේ ජීවිතේම අත්දකින්න පුළුවන් බවයි. මේක තමයි ගැඹුරු දේශනාවට නිින්දදී සිද්ධ වෙන්නේ. මේක තමයි මාත්මේදී සිද්ධ වෙන්නේ. ඒ මරණයට කිට්ටු වේගෙන යනකොට කායනුපසනාවෙන් කාය සංස්කාර සංසිඳුවලා විතක්ක වේදනා විචාර කියන දෙක මෙනෙහි කිරීම දෙක හැලිලා ඒකට සංඥා වේදනා දෙකත් සම්පූර්ණ කුණී වේගන යන පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේක මේකෙන් කල පැවතිච්ච මේ තේමාව නූල වරින් වර වරින් වර කැඩි කැඩි යන ගතිය පේනවා. මේ වරින් වර වෙන කැඩෙන ගතියට අනිවාර්ය ප්‍රතිචාර තමයි බය. අනිශ්චිතතාවයි. සැකේ. අන්නේ තෙන්දි මේ සැකය සහ බය අනිශ්චිතතාවය කියන්නේ කෙලෙසයන්ගේ නියෝජනයක් බව දැනගන්න. කය කියන්නේ තිබීවා ජීවිතයේ තියෙන කිපි ඒවා මේක ළඟ ළඟ නැවත නැවතත් මට මේක ගන්න මම හිතවිලි පහල නොකර චේතනා පහල නොකර ප්‍රයෝග පහල නොකර මේකටම අප වෙලා කප වෙලා පූජා වෙලා කටයුතු කරන්න නම් ඒ පිටියට අනිත්‍ය සංඥා පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. අපි නිත්‍ය සුඛයි සුබයි කියලා මේ මතක රටාන් සහිතව ගෙනියන මේ දේට අනිත්‍ය පැත්තෙන් විකල්පයක් තියෙනවා. ඒ වගේම සැප හොයන ගතිය. සැප සංඥා වෙනුවට මේක වෙනුනට මේ විඥානයගේ ගැසී යන තිකිය නැතිව දුකක් වශයෙන් අන්නේ හිතුව චිත්තක්ෂණය තුළ කිසිසේත්ම අකුසලයක් නැහැ කිසිසේත්ම පෙරලෙන ගතියක් නැහැ පෙරලෙන දෙයක් නැහැ මේක මම කියාගන්න කිව්වොත් හෝ නොකියන්න ගත්තොත් තමයි ගැටුම තියෙන්නේ මේක මම කියන්නත් එපා මගේ කියන්නත් එපා මගේ ආත්මය කියන්නත් නැතුව හිතියොත් අනත්ත් සංඥාව අවශ්‍ය කරනවා. අන්නේ සංඥා සහිත කෙනෙකුට නම් විලක විටක ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරමුණ හොඳටම සිම් වෙලා ඊට පස්සේ අර විදිහට හිතවිලි ශබ්ද වේදනා ස්වභාවයක් ඇවිල්ලා ඒකත් අවදියෙන් ගිහලා යහපතට ගියාට පස්සේ මේ ගැස්සි ගැස්සි බය වෙන තත්ත්වයට බය නැතුව මේක තමයි අපේ හැබෑ නිවහන කියලා බැලුවොත් මෙන්න මේකට අවදි වීම තමයි නිවන කියන්නේ. මේකට බය වෙන තාක්කල් අපි අර නිවනට බය තියෙනවා. විමුක්තියට බයක් තියෙනවා. නොදන්නා දේට බයක් තියෙන්නේ. දන්නා දේ සරණ සෙවීමක් තියෙනවා. ඒ නිසා සකස් කිරීමක් අවශ්‍යයි. යන්නේ ඉතල සූදානමක් අවශ්‍යයි. වෙන ඕනම දෙයකටම ලෑස්ති මතක සටහන් නැති වුණාට කාටවත් වචෙන්ට කියන්න බැරි වුණාට මට මේක නෑ බෑ කියන අත්දැකීමක් වෙන්න නම් මේකට මම අවදි වෙන්න ඕනේ. ඒක හරීම කලාවක් නැති විද්‍යාවක් නැති අහඹයක් එතන තියෙනවා. ඒ නිසා කරගෙන කරගෙන යනකොට කවදා හරි අපිට පුළුවන් වුණොත් මෙන්න මේ தത്വයට සාදරව මුණ දෙන්න. ඒ වෙන දෙයක ඉඩරලා මුණ දෙන්න එළියට එන්නේ ජීවින්නේ අපව එළියට එන්නේ මේකට කියන නිසා සම්පූර්ණ පරිණාමයක් වෙන්න ඕනේ මේකට දක්වන ආකාරයට. හැබැයි මේක ආකල්පයේ වෙනස කෝක වෙතත් මෙවැනි දේ සාමාන්‍ය ජීවිතයේදී සිදුවේ. ඒ හැම දෙයකටම අපි සයිකියාට්‍රිස්ලා වෙනවා. එහෙනම් කොත්තුවල ගම්බලවනවා. මේක කවදාක බලාපොරොත්තු වෙනන්නේ manussත්වයට අදාළ දෙයක් කියලා මේ මිනිස්යාට හම්බෙච්ච උත්පත්තියම ලැබිච්චයක් නෙන්නේ ඒ නිසායි කරුවචන්ද කියන්නේ ඔත්තමල් ගම්බල ජීවිත කමන්නේ සයිකයිස්ලා ගාඩ කියන කමන්නේ ඔබ හිත සීලක ඉඳලා සමාධියක ඉඳලා ප්‍රඥාවක ඉඳලා මගේ බණ අහලා ඔබට ඵලයක් ගිහිල්ලා මේ යක්ෙක් නෙමෙයි භූතෙක් නෙමෙයි මේ තමයි නියම ධර්මය කියලා තේරුම් ගත්ත දවසේ උඹට මේක මේකක් අම්මා මේ පණිවිඩය උඹට කියලා දීලා නැහැ. තාත්තා මේ පණිවිඩය කියලා දීලා නැහැ. කිසි ගුරුවරයෙක් මේ පණිවිඩය කියලා දෙන ලෝක ධර්මයක් කවදාකවත් උගන්නේ මම ඉන්නවා සාක්කියට. එතකොට වෙනවා බුදුහාමුදුරුවෝ ධර්මයේ තුලින් පේන්න පටන් ගන්න මුණාසි මොකද්ද මේ අපිට sannivedanaya කරන්න හදන පණිවිඩය. අපි බලන්නේ ඉඳන්නේ ඉකන්නේ බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මම පහම් පුදලි වෙලා මට බබෙක් හම් වෙයි මට රට යන්න හම් වෙයි මට ඉංග්‍රීසි පාඩම හරියයි කියලා තමයි ඉල්ලන්නේ. මම බුදුරජාණන්සේ ඒ වගේ කොන්ත්‍රාත් වලට අස්සම් කරන්නේ නෙවෙයි අපි වෙනුනාද කියන්නේ ඒ ආත්මය මේ මම කියාගන්න එක මගේ කියාගන්න එක මම උට ඇස්පනා අපිට පදලා පෙන්නන්න පුළුවන් නම් බාරගන්න. මම මේක හැට දෙන්නම් පුළුවන් නම් ගනි. ඉතින් මම දන්න මෙච්චරයි මේ භාවනා කරන බොහෝ විට මේක අත්දැකලා තියෙනවා හැම වෙලාවෙකම එකට කෙනෙහිකම් කරලා තියෙනවා. හැම වෙලාවෙම මේක සකමසෝ බලලා තියෙනවා, බයමසෝ බලලා තියෙනවා. මේක නොයනවනම් හොඳයි කියලා කියනවා. නොදකින් නොපතන් නොදෝන් කියලා බලන්න. ඒ නිසා හැම කොච්චර කෙරුවත් හරියට බහනා කරොත් මේක එනවා. එන හැම වෙලාවෙම කාලව. එන හැම වෙලාවෙම මොකද්ද මේ යටින් විරෝධාර ගතියකුත් තියෙනවා. පිළිගන්න වල කවදාකවත් මේක දෝතින් බාර ගන්නද කියන්නේ නැහැ. මේක සාදර වෙන ගතිය නැහැ මොකද කල්පනා මනසක් කවදාවත් බාර ගන්න නැහැ. කල්පනා මනස හොයන්නේම මේ විඥානයේ පැවැත්මට පෝරදාන කරනවා. ඒක විඥාණයෙම දෙන ලනුවක්. ඒක කැඩිලා යන වෙලාවේදී මතකේ නැති වෙන වෙලාවේදී ඒක මම අනිත් දවසේ සිහියෙන් බුද්ධියෙන් ඒ කියන්නේ සමවදිනවා කියලා සමාපත්තියට යන්න ඕනේ. මේකට සිහියෙන් යුක්තව දක්වන්න ලැබේවා කියලා අරමුණ ගෙවිගෙන එනකොට ඒ ඇතුලේ කියන කුණු එළියට යන්න පටන් ගන්නකොට තාමත්ම ගෞරවේ. කදාකත් නැති ශ්‍රද්ධාවකි. කදාකත් නැති වීර්යකි. කවදාකවත් නැති සතියකින් කවදාකවත් නැති සමාධියකින් ප්‍රඥාවෙන් බලන්නේ හිතියොත් මේක සාධාරණව හරහා ගියොත් සර්වඥාන්සේ කිය දවස මොකද්ද කිව්වේ? පුබ්බේ අනුශිතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි විද්‍යාවුදපාදි ආලෝකෝ උදපාදි. මම පෙර නොඇසු නොවිරු විදු ධර්මයකට. මට ඇහැ පහළ වුණා. මට ඥානය පහළ වුණා. මට ආලෝකය පහළ වුණා. මොකද අනික ඔක්කොම අහලා කියන ධර්ම තුච්චයි මිහිණයි ගන්න දෙයක් නෑ. මෙන්න මේ කියාගන්න බැරි මතකයට නොයන මෙතන තමයි කියන කාරණා. නමුත් ඒකට බය ඇති තාක්කල් මේකට අපි මූණ මොදෙන තාක්කල් කවුද අපි පිටින් ඉන්නේ. ඒ මෙහෙම කියේ දුෂ්කර මානසික ගැන හිතා. මිත්‍යා දෘෂ්ටි මානසික ගැන හිතා. සමාජයක් නැති කෙනෙක් ගැන හිතා. මේක ඇදෙන්න මේ ඔක්කොම කියන බය වෙන අපිට මෙහෙම නම් එහෙම කොච්චර ඈතද කියලා. එහෙම කෙනාටත් නිවන කියන්නේ නාසය අතම තමයි. ඔය නාමයට තියෙන නිවන දකින්න තමයි අපි ඉන්දියාවේ දඹදිව යන්නේ. පටවන්දනාව ඇවිදින හරියට පටවන්දනාව කවදාකවත් නාහයට බලන්නේ. දැන් මොන වටවන්දනාවක්වත් උන්න වාඩි වෙලා දෙනුන් නැති නනකම නැහයට බලාගෙන හිටියොත් ඉවන එච්චර දුර තියෙන තරක්ට. මේකට තියෙන මේ ආකල්ප මේකට තියෙන මේ කරප්පණෙන ගතිය, ඇලර්ජික් ගතිය නැති කරගන්න එක තමයි අමාරු දෙය. නිවන නිතරම අපේ දෙට ඇවිල්ලා රට්ටු කරනවා අපි කියන පස්සේ. ඉදිරිය කවුරක්වත් නැහැ බාර ගන්න බෑ පස්සේ. එනිසා මුස්ලිම් ගෙවල් වල ගේ ඇතුල් පැත්තේ ඉලුවස කියලා කියනවලු ඔබේ නීගාව අමුත්තා දෙවියන් වහන්සේ ගියා හැක කියලා. සබාවනා කරන පොඩ්ඩක් ඉදිරියට කියලා එන්න ආවෙ නැතට බය වෙන්න එපයි. මන්ජුරු වගේ දෙයක් වෙනකොට පවුලට කියලා එනවලු චතස්කල රද්දක් આવුත් රැයට කැම කියන්න එපා කියලා. කරවලගේ දෙවිලා එනකොට කියනවලු පවුලට උන් කළ දේ අඬක් නැගී මං කළ දේ දුමක් නැගී කියලා. දැන් උන් කළ දේ දුමක් නැගී මං කළ දේ අඬක් නැගී කියලා. දුමක් දැක්කොත් රැයට කැම කියන්න එපා කියලා. අපි එහෙම නෙවෙයි දවස් 10 භාවනා කරලා ගෙදර ඉන්නම් කියලා නෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම කියනවා. ප්‍රශ්නයක් අහන්න අනිවාර්යයෙන්ම අහන්නේ තමයි ගිහිව ඉඳගෙන භාවනා කරන්න පුළුවන්ද? ගිහිව ඉඳගෙන නිවන් දකින්න පුළුවන් ඔක්කොටම ඉතල ගිහින් රැකලා තමයි ප්‍රශ්නය. ප්‍රධානම ප්‍රශ්නේ ගිහිව ඒක තියාගෙන තමයි නිවන් දැක්කට පස්සෙත් ඒක තියෙන්න. භාවනා කෙරුවොත් ඒක ඒ පුදුම ෆයිට් එකක් තියෙන මේ ගිහිකම රකේ. ඒ ලැජ්ජාව කාරණා අතර නිකරුණා තියෙන්නේ. එහෙම උත්සාහ කරන්නේ ඔක්කොම භාවනාවට සමාදන්නේ මේ ගිහිකමත් රැකගෙන යන්නයි කියන එක. ඉතින් මේකෙන්ද කියලා ගැස්සෙන වෙලාවදී මොන ගිහිකමත් මොන ඥානකමත් මොන පිරිමිකමත් මොන පැවිද්දත් මොන මොකක්ද මේකෙන් තියෙනවා නොදන්නා දෙයට බය නැතුව යොස් කරන එක. ඉතින් මේක හිතන්න සීලක සමාජයක් නැති කෙනෙකුට මේ බණ කිව්වොත් මේ විසුද්ධ මොන විදිහට පිළිගන්නේ කියලා. එමෙසුති ආවේ මේක මේ සීදීනසා ගැනීමකට බොහොම කිට්ටු වෙලා. ඒක විනාශයක්. මේක උච්ඡේද දෘෂ්ටිය. මෙව මේ මිනිස්සු කියන බණද මෙව මේ මුලේ නරකච්ච එකක් කියන බණ කියලා ඇත්තටම එහෙම කිව්වට බය වෙන්න දෙයක් නැහැ. බුදුදහමට පැහැදිලිවම බණ කියනවා උච්ඡේදෝ අපගබ්බෝ අරසවසු ආදිවාසී ටිකටෝම බැලලා කියනවා මේ කාරණා මතු කරලා දීපුවා. නමුත් මේන් පිළිසින් දුක නම් මේක විතර නම් එකම දූපත දුකෙන් නැතු වෙන්නේ ඇසත්තෝ මේක දකිත්වා. පාර තියෙනවා. මේ පාර තියෙද්දී අකුල් ගානේ යනවනම් කරන දෙයක්. ඒක නිසා ධර්මය කියනවා පුළුවන් නම් ඒකට එන්න වාසිය කරන්න. බැරි නම් අපි කරන්නේ එන එකකට දෙර පයින් ගන්න එක විතරයි. ඒකට කිසි කෙනෙක් වල වෙන්නේ නැහැ. ඒ කිසි කෙනෙක්ගේ කාරණාවකුත් නෙවෙයි කරන කෙනාගේ බැරි. ඒ නිසා ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි මේ ලෝකේ යම්තාක් දන් දීලා කියන සත්තනක්. අපි යම්තාක් සිල් රැකලා කියන සත්‍යයි. අපි සමත භාවනා විපස්සනා භාවනා කරලා කියන සත්‍යයි. අන්නරගේ අනිශ්චිතතාවයක් වෙනකොට අපිට උලන් වදින්න නැත්නම් අපත් වෙන පහන් දැල්ල වගේ මේක සම්පූර්ණයෙන් අත්දැක ගන්න අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා ඒ කිසිම වෙලාවක මගේ කන්නාවකින් මාන්නකින් දෘෂ්ටියකින් චේතනා පහළ නොවේවා කිසිම සකස් කිරීමක් අපේ නොවේවා. මේක මම කියා ගැනීමක් නොවේවා. මගේ කියා ගැනීමක් නොවේවා. මේක මගේ ආත්මය නොවේවා කියලා කියොත් දෘෂ්ටිකත්තු කරන වෙලාව දොරාරින් විතරයි කියන්නේ. ජීවිතේ තන්නේ කරන පුද්ගලික කර්ණා. බුදුදහමේ සුද්ධ වශයෙන් කියන මට මේක කරන්න බෑ කියලා. මට පුළුවන් මේක පෙන්වන්න. පෙන්වන්න දුන්නා පස්සේ කැමති කෙනෙක් යුක්තයි. යුක්ත උනාට පස්සේ අනමිනේ මෙලියට එන්නේ. ඒ තරම්ම ඒ තරම්ම පරිණාමයකටපත් කරන දෙයක් තරම්ම ඉලෙක්ට්‍රික් ඒ තරම් ඉන්ට්‍රින්සික් ඒ තරම්ම අහම්බයක් විතර තියෙනවා. ඉතින් එවැනි දෙයකට යන්න ක්‍රමයෙන් තමයි අපි ශ්‍රද්ධාව විදිය සති සමාධි ප්‍රඥා පුරවන පුරවන ගිහිල්ලා අදිෂ්ඨාන ශක්තිය අර සසජාතකයේදී බඩගින් බ්‍රාහ්මණයගේ බඩගිනි පිළිනීමන්ට ගින්නට බලපු ආවාසීපත් කරගන්න. මගේ ආහාරය මට දෙන්න දෙයක් නෑ මගේ මස මූට ආහාර දේවා කියලා ඒ පැන්නේ පැනිල්ලක් අන්නේ වගේ මේ වගේ දෙයක් එනකොට මේ සංසාරික කකක ගිය ඇති දැන්වත් මේක මට කරගන්න ලැබේවා කියලා අර බයට පස්සට අදින බයට කෙලෙස් වලට ඉදුණා තිබා ඉදිරියට පීර පපුව ඉස්සරහට දාලා ලයි පිළිට දාලා යන්න ශක්තිය ධෛර්ය බල ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද තේ නිමිති ධර්ම දේශනාව අපි නතර කරනවා කියලා දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි පැයකට විනාඩි 10කට පමණ කාලයක් කරන් තියෙන ධර්ම දේශනා නිම කරන්නේ. ඉතින් ඒනොත් ඊට කලින් අද දවසේ අපි විවිධාකාරයෙන් කරන්න යෙදුණු ඒ নানা ආකාර දාන සීල භාවනාදී කුසල කර්ම සීපත් කරලා පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් මතක් කරමු අද දවල් දාණයට විශේෂයෙන්ම සකස් කරලා ඉදිරිපත් වෙච්ච එච් ජයවර්ධන සහ අශෝක ජයවර්ධන සමග උපාලිහා ලතා වීරපුර කියන පිරිස සම්බන්ධ වෙලා තියෙනවා. බුද්ධ පූජාව සංඝයාට දානේ ඒ වගේම මේ යෝගාචර පිරිසට ඉතියත් යම් සුද්ධ චේතනාවකින් මේ කටයුතු කරා නම් ඒ ආත්ම සිය ප්‍රාර්ථනා කරපු දේවල් ඒ ආකාරයෙන් කුසල ශක්තිය බලෙන් සිද්ධ ඉෂ්ට සිද්ධ වේවා. අපි අපිටත් මේ කරන දුදාර කුසල ශක්තිය නිසා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සපයි සුන්දරයි සාන්තයි දේශනා කරලද ඒ ප්‍රවර වූ නිවනට යන්න බෑ මේ කුසල ඒකාන්තේ හේතු වාසනා වේවා මේ කුසල් පද්ධතිය දිගට කරගෙන යාමේදී ඒ වාචිකීමට උදව්පකාර කරන්නා වූ පෙනීන පෙනී උදව් කරන්නා වූ සීල සත්පුරුෂ මණ්ඩල මේ පුණ දකිත්වා දැකලා කියලා සාදු කියලා නමෝදන් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි දැනුවලු දෙමාපියන් ඇතුළු යම් ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම මේ පිසුණ දකින්න අවස්ථාව ලැබේවා දැකලා මේ පිනට සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සබ සාදාගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ඇති පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ